පැවිදි ජීවිතයේදී යොමු වෙන තැනදීම කායිකව හෝ හා මානසිකව කියන දෙපැත්තෙම ගොරෝසු කෙලෙස් මට්ටමක් ලෝකයෙන් ඉක්ම වෙනවා. ඒ කියන්නේ කාමයේ කියන කාරණාව ලෝකේ ඉක්ම වෙනවා. ඉතින් ඒ කාරණා අපට සම්පූර්ණයෙන්ම හරියට තිබුණොත් එහෙම දැන් අපට හිතෙන්න පුළුවන් මෙහෙම එකක්. භාගයට අතහැරියොත් භාගයට අතහැරලා ඉද්දී අපට අර කියන්නේ ගෙදර සම්බන්ධයයි අනිත් ඒවායි දැන් මේක ටිකක් අල්ලගෙන යනකම් අපට පොඩ්ඩක් කියලා හිතනකොට අපට ඒක දිගටම ඕනේ. මොකද හේතුව අපි මෙතෙන්ද සම්පූර්ණයෙන් මෙතන වැඩ පිළිවෙල ගන්නෑ. දැන් මම අර කලින් කිව්ව එකයි මෙතන වැඩ පිළිවෙලේ තියෙන ප්‍රධානම පැවිද්දේ තියෙන පැවිද්ද අපි ගත්තොත් එහෙම ජොබ් එකක් හැටියට පැවිද්ද කියන කාරණාව ඒ ජොබ් එකේ කෘත්‍ය තමයි බුද්ධ වචනේ අරන් යන්නේ. වෙන කිසි දෙයක් නෙමෙයි. පැවිද්ද කියන ජොබ් එකේ කෘත්‍ය තමයි බුද්ධ වචනේ අරන් යන්නේ. එහෙනම් අපේ අපේ එතකොට මේන් චරිතය වෙන්න ඕනේ. මේ ජීවිතේ වෙනට ඕනේ මේ බුද්ධ වචනේ දිගට අරගෙන ඉන්න. ඔය කාරණාව එක වුණා නම් කියන්නේ ජොබ් එකේ කෘත්‍ය දැන් අපි ගත්තොත් වෛද්‍යවරයාගේ ජොබ් එකේ කෘත්‍ය වෙන්නේ වෙදහම් කරන එක. ගෙදර වැඩ කරන එක වෙන එකක්. අනිත් දේවල් වෙන දේවල්. තමයි ජොබ් එකේ කෘත්‍ය වෙන්නේ වෙදහම් කරන එක. අපේ ජොබ් එකේ කෘත්‍ය වෙන්නේ ශාසනය අරන් යන එක. ඒ කියන්නේ ශාසනය අරන් යනවා කියලා කියන්නේ දේශනාව. වෙන මොකක්වත් නෙමෙයි. මේ දේශනාව අරන් යන ක්‍රමේ තමයි සම්පූර්ණයෙන්ම මේ කියන්නේ මම කලිනුත් කිව්වා සොකීය භාෂාවෙන් ධර්මය අර්ථකථනය කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සියලුම බුද්ධ වචන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි සියලුම බුද්ධ වචන තියෙන්නේ මාගදී භාෂාවේ. සියලුම බුදුරුන් විවහාර කරන්නේ මාගදී භාෂාව. එතකොට එහෙනම් අද ලෝකේ මාගදී භාෂාව ਸਰව සම්පූර්ණ කතාවක් නෑ විවහාරයක් නෑ. ඉන්දියාවේ එක ගමක් තියෙනකො මිශ්‍ර විවහාරය. ඒතර විවහාරයක් නෑ. එතකොට දැන් නැති වෙලා ගිහලා නමුත් ආයේ බුදු කෙනෙක් පහළ වෙනවා නම් පහළ වෙන්නේ ආයෙත් මාගදී භාෂාව විවහාර කරන සමාජයකම. එහෙනම් මේ බුද්ධ වචනය කියන කාරණාව ඒ sannivedana ක්‍රමය. sannivedana ක්‍රමයේ තියෙන්නේ මාගදී භාෂාව එක්කමයි. එන pāli භාෂාව එක්කමයි. ඒක නිසා මේ බුද්ධ වචනය කියන කාරණාව අර්ථ විශ්ලේෂණය කරලා දෙන එක වෙනම තියාගෙන මතක තබා ගැනීම කියන කාරණාව අපි ශාසනයේ දැන් බුද්ධ ශාසනයේ අතුරුදහන් කරන ක්‍රමයක් කියනවා තව කෙනෙකුට කටපාඩම් නොකර වීම. අර සද්ධම්ම ප්‍රතිරූපක මේ සද්ධම්ම සම්මෝස්තුතුල තියෙන. ඒ කියන්නේ වෙන කෙනෙකුට කටපාඩම් නොකර වීම සාධන අතුරුදහන් කරන එක එකක්. එතකොට එහෙනම් බලන්න ශාසනය අතුරුදහන් නොවන කාරණාවක් වෙනවා එහෙනම් මේ කටපාඩම් කරවීම කියන්නේ. එහෙනම් ගොරෝසු මට්ටමින්ම අපට තියෙන කාරණාව තමයි අපේ පැවිද්දේ කෘත්‍යය මේ බුද්ධ වචනේ අරන් යන එක. බුද්ධ වචනේ කියන්නේ ආභවිදික මිසක් මේ බුද්ධ වචනේ කියන අර්ථානිත භාවය කියන එක නෙමෙයි. අර්ථානිත භාවය අරන් යනවා නම් අපි සොකී භාෂාවෙන් දෙන්න ඕනේ. නමුත් මාගරි භාෂාවෙන් තියෙන එක රැකගෙන සහ ඒක අරගෙන යන එක තමයි අපේ පළවෙනිම කාරණාව. ඒ පළවෙනිම කාරණාව අපි රසයේ භුක්ති විඳිනවා නම් ඒ කෘත්‍ය ඒ වැඩේ කරනවා නම් අනිත් දේවල් සම්බන්ධය අවශ්‍යතාවයක් ඉන්නේ. මේ වැඩේ වෙනවා නම් අනිත් සම්බන්ධතා අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද මේකෙන් 아무තු ගැඹිරත්වයක් එනවා. 아무තු අභිමානයක් එනවා. ඒ නිසා පැවිද්ද කියන කාරණාවේදී ප්‍රධාන කාරණාව ඒ වුණහම අනිත් සියලු දේ ඒ එක්ක බැඳිලා තියෙනවා. නිවන් මඟ හිතන විදිය ඊළඟට ප්‍රතිපදා පුරන විදිය ගුණධර්ම පුරන විදිය ඒ සියල්ලක්ම මේ ප්‍රධාන කාරණාව හා බැඳී පවතින. ඒ කාරණාව නැති වුණොත් එහෙම අරව අපි බලෙන් මුරු කරන කාරණාවට පත් වෙනවා. ඉතින් ඒ නිසා පැවිද්දෙක් කියනකොට අපිට ඒ කාරණාව විශේෂයෙන් තියෙන්න ඕනේ. ඒක තියෙනකොට මාර්ගයේ ඉක්මතු වෙලා එනවා. මාර්ගය වැඩෙනවා. අපට අලුතෙන් සතුටු වෙනින්ද වෙන දෙයක් හොයන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ පැවිද්දෙක්ගේ ජීවිතයේදී සැබෑම පැවිද්දා කියන්නේ එතකොට ඔය ධර්මය දැන් කටපාඩම් කරන කාරණාව මතක තියාගන්න කාරණාව ඉගෙන ගන්න කාරණාව එයා මොකද්ද කියලා හොයනවා නේද? ඉගෙන ගත්තට පස්සේ. දැන් මෙන්න මෙම හොයනකොට මොකද වෙන්නේ? හොයනකොට අන්න මාර්ගයේ ඉස්මතු වෙන්නේ ඒකේ හේතුව. දැන් මාර්ගයේ ඉස්මතු වුණාට පස්සේ අන්න මාර්ගයේ ගමන් කරන කෙනෙක් වෙනවා. මාර්ගයේ ගමන් කරද්දි පවා මාර්ගයේ යද්දි පවා ඒ මාර්ගයේ යන කෙනාට සිදුවෙන බාධක තියෙනවා. මාර්ගය යද්දි පවා බාධක තියෙනවා. අන්නේ බාධක මැඩලගෙන මාර්ගය ගමන් කරන්නට ඕනේ. එතකොට අපි ඒවා දැනගෙන ඉන්නත් ඕනේ. දැනගත්තාම හැබැයි ප්‍රධාන කාරණා අපේ ජීවිතේ තියෙනකොට අර කරුණු ගොඩාක් එනවා අඩුයි. මෙන්න මේක පිළිබඳව තියෙන දේශනාවක් මම අද පැහැදිලි කරලා දෙන්නේ. සංගතනිකායේ තුනේ දාරුක්ඛන්‍දෝපම සූත්‍රය කියලා තියෙන දේශනාවක් දර කොටයක් උපමා කරපු දේශනාවක්. ඒකං සමයන් භගවා අයෝජ්‍යහා අයෝජ්‍යහාය විහෙරති ගංගාය නදියා තීරේ භාග්‍යතුන් වහන්සේ කාලේ අයෝධ්‍යාවේ ගංගා නදී තීරේ වැඩ වාසය කළේ අදසාඛෝ භගවා මනුස් මහන්තං දාරුක්ඛන්දං ගංගාය නදියා සෝතේන උහිමාන භාග්‍යතුන් වහන්සේ දැක්කා විශාල දරකොටයක් මේ ගංගාන නදිය සැඩපහට ගහගෙන යනවා දිස්වාන භික්ඛුවාමන්තේති දැකලා භික්ෂුන් අමතනවා. පස්සතනෝ තුම්මේ භික්ඛවේ අමු මහන්තං දාරුක්ඛන්දං ගංගා නදියා සෝතේන තුයමානන්ති. අවත්නේ නුඹලා දක් මහණෙනි නුඹලා දකිනවද මහා දර කඳක්. ඔබට පේනවද මහා දර කඳක් මේ ගංගා නදිය කරාගෙන යනවා. ඒවම් භන්ති එහෙමයි ස්වාමී. සචේකෝ භික්ඛවේ දාරුක්ඛන්தோ න ඕර න ඕරම තීරං උපකච්ඡති. ඉතින් මහන මහණෙනි ඔය දරකොටය මෙතරට ආවේ නැත්තම් මෙතරට ওই දරකොටේ ආවේ නැත්තම් ඊළඟට න පාරම තීරං උපගච්ඡිත. එතරට ගියෙත් නැත්තම් මෙතරට ආවෙත් නැත්තම් එතරට ගියෙත් නැත්තම් ඊළඟට න මජ්ජේ සංසීදිස්සති. මැදට කිමිදුනේත් නැත්තම් මැදට ගියෙත් නැත්තම් මැදට බැස්සෙත් නැත්තම් න තලේ උස්සි දිස්සති උස්සි දිස්සති ගොඩට ගැහුවෙත් නැත්තම් ඒ කියන්නේ ගොඩට ගහනවා කියන්නේ කොහේ හරි හිර වෙලා හරි මේ උඩට උඩට ඇවිදිලා කොහේ හරි රැඳිලා තිබෙත් නැත්තම් නෑ මනුස්ස මනුස්සක් ගහෝ භවිෂ්‍යති මනුස්සයෝ ගත්තේත් නැත්තම් නෑ අමනුස්සක් ගහෝ භවිෂ්‍යති අමනුස්සයෝ ගත්තේත් නැත්තම් න ආවට්ටක් ගහෝ භවිස්සති. දිය සුලියකට නැත්නම් සුලියකට අහුනේ නැත්නම් න අන්තෝ භූති භවිස්සති. ඇතුළත කුණුුනේ නැත්නම් කුණු වෙලා දිරාගියේ නැත්නම් දැන් කරුණ කීයක් කියවල මෙතරාවේ නැත්නම් එතරාවේ නැත්නම් යට ගිලුන් නැත්නම් ගොඩ වීමට ගැහුවේ නැත්නම් නැත්නම් කොහෙද හැදුන් නැත්නම් ඊළඟට මිනිස්සු ගත්තේ නැත්නම් අමනුස්සු ගත්තේ නැත්නම් කුණුුනේ දියසුලියකට අහුන් නැත්නම් කුණු නැත්නම් අටක් කිව්වා. ඒවං හිසෝ භික්කවේ දාරුක්ඛන්தோ සමුද්ද නින්නෝ භවිස්සති. සමුද්ද පෝනෝ සමුද්ද පබ්බහාර පබ්බහාරෝ මේ දරකඳ දරකොටය මුහුදටම නැමිලා තියෙන්නේ. මුහුදටම යමු වෙලා තියෙන්නේ. මුහුද කියන කාරණාව තමයි යොමු වෙලා නැත්නම් යන්න තියෙන්නේ. තංකිස හේතු. ඇයි එහෙම වෙන්නේ? සමුද්ද නින්නෝ බික්වේ ගංගා නදියා සෝතෝ සමුද්ද පොණෝ සමුද්ද සමුද්ද පභාරා පභාරෝ මහණෙනි මේ ගංගා නදියේ තියෙන සැඩපහර මුහුදර නැමිලා තියෙන්නේ මුහුදර නැඹුරු වෙලා තියෙන්නේ මුහුදට බර වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් ඒ කොටේ මුහුදටම යනවා. ඔන්න උපමාව කියලා උපමේය කියනවා. ඒව මේව කො බික්වේ සතේ තුම්මේපි මහණෙනි අන්නේ වගේ ඉදින් නුඹලා න ඕරම තීරං උපගච්ඡිත මෙතරට ආවේ නැත්තම් න පාරම තීරං උපගච්ඡිත එතරට ගියේ නැත්තම් න මධ්‍යේ සංසිදීසත මැදට ගිලුනේ නැත්තම් නැත්නම් මැද ඉල්පුන් නැත්තම් මැද ගිලුන් නැත්තම් න තලයේ උස්සි උස්සීදිසත ගොඩබිමට ගැහුවේ නැත්තම් කොහේ හිර වුනේ නැත්තම් නේ manussක් ගහ manussක් ගහ හෙස්සත මිනිස්සු ගත්තෙත් නැත්නම් මේ අමනුස්සක් ගහ හේසත අමනුස්සු ගත්තෙත් නැත්නම් න ආවට්ටක් ගහ හේසත දියසුලියකට අහුන්නේත් නැත්නම් න අන්තෝ පූති භවිෂ්‍යත ඇතුළත කුණුුනේත් නැත්නම් නොවව් කියනවා ඒවම් තුම්මේ එහෙම ඒ විදිහට එහෙම වෙන්නේ නැත්නම් ඒවම් තුම්මේ බික්කවේ නිබ්බාන නිබ්බාන නින්නා භවිෂ්‍යත නිබ්බාන කෝනා නිබ්බාන ප්‍රභාරා නිවනට නැඹුරු වෙලා කියන. නිවනට නැමිලා කියන. නිවනට බර වෙලා කියන. සංකීත හේතු ඇයි ඒකට හේතුව? නිබ්බාන නින්නම් වික්‍රේ සම්මා දිට්ඨි. නිබ්බාන කෝණා නිබ්බාන පබ්බාරාති. සම්මා දිට්ඨිය කියන කාරණාව නිවැරදි දැක්ම කියන කාරණාව නිවනට නැමිලා නිවනට නැඹුරු වෙලා නිවනට බර වෙලා කියන. දැන් මොකද්ද මේක සම්මා දිට්ඨියයි කියන්නේ? මෙතන කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය කියලා නෙමෙයි සම්මා දිට්ඨිය කියලා. නිවැරදි දැක්ම. දැන් කෙනෙක් ජීවත් වෙනවා. ලෝකේ ජීවත් වෙනවා කියලා හිතන්න. කොහොමද ජීවත් වෙන්නේ? සම්මා දිට්ඨියෙන් යුක්තව. සම්මා දිට්ඨියෙන් යුක්තව ජීවත් වෙද්දී ජීවිත ප්‍රවැත්ම ගත වෙද්දී එයාගේ ස්වභාවය පිළිබඳ විග්‍රහයක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා නෙමෙයි කියන්නේ සම්මා දිට්ඨිය කියලා. ඒක හොඳට තේරුම් ගන්න. මොකද ආරියෂ්ඨාංගික මාර්ගය කියන කාරණාව එක්ක කතා කරන්න කිව්වොත් එහෙම කර්තව්‍ය සියල්ලක්ම ඒකට අනුව වෙනවා කියනකොට අහපව අර කරුණු අට කියන්න ඕනේ නැහැ. දැන් ආරියෂ්ඨාංගික මාර්ගයේදී කර්තව්‍ය කීපයක් තියෙනවානේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා. එතකොට එහෙනම් කම්මන්තයක් වෙනවා, ආජීවයක් වෙනවා, වායාමයක් වෙනවා, සංකල්පයක් වෙනවා, සතියක් වෙනවා, සමාධියක් වෙනවා, විරියක් වෙනවා. ඔක්කොම වෙනවානේ. දැන් එතකොට මෙතර ගන්නවා කියන්න පුළුවන්. හිතර ගහනවා කියන්න පුළුවන්. කරකවේ සියල්ලක්ම වෙනවනේ. ඒ සියල්ල වෙනකොට එහෙම කියන්න බෑ. හැබැයි මේ සම්මා දිට්ඨියෙන් යුක්ත භාවය කියන්නේ. ඒක සම්මා දිට්ඨියෙන් යුක්ත භාවයේ ඉන්න කෙනෙක් පිළිබඳව කියන්නේ. ඒ කියන්නේ සරලව අපි ගත්තොත් කවුරු ගැන කියන්නේ මේ? සෝතාපන්න කෙනෙක් ගැනනේ. සෝතාපන්න කෙනෙක් ගැන කියන්නේ. ඒක සෝතාපන්න කෙනෙකුගේ ජීවිතයේදී එයා මෙන්න මේ කරුණුවට ගියේ නැත්නම් අනිවාර්යයෙන්ම නිවනටම යොමු වෙනවා. ඒ කියන්නේ මේකෙන් ඒසු ගැඹලා තියෙනවා මොකක්ද මේ ජීවිතේම නිවෙනවා කියන එක. ඒකත් හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ මේ කරුණ ටික උන් නැත්තම් කියන කියන්නේ මේ ජීවිතේටනේ. මේ ජීවිතේ මේ කරුණ ටික උන් නැත්තම් කියන්නේ මේ ජීවිතේම නිවෙනවා කියන. එතකොට මේ ජීවිතේම මේ කරුණ ටික වෙන්නේ නැතුව තිබ්බොත් අන්න ඒක තමයි ප්‍රමාද වෙනවා කියන කාරණාවට කරුණ තියෙන්නේ. එවන් උත් ඇත්තේ අනිතරව එක්තරා භික්ෂුවක් භික්ඛු භගවන්තං එතදෝච භාග්‍යතුන් වහන්සේට මෙහිම මෙහිම භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා හිමතනවා කින්නකෝ බන්ත ඕර මන්තිරං මෙතන කියන්නේ ස්වාමීනි මොකද්ද කිම් පාර මන්තිරං එතන කියන්නේ මොකද්ද ස්වාමීනි කිම් මජ්ජේ එතනට යනවා කියන්නේ මොකද්ද මෙතනට යනවා කියන්නේ මොකද්ද කික්කෝ මජ්ජේ සංසාදෝ මැද ඉල්පෙනවා කියන්නේ නැත්නම් මැද ගිලිනවා කියන්නේ මොකද්ද කෝ තලයේ උස්සද්දෝ ගොඩකට ගහනවා නැත්නම් කොහෙන් හිර වෙනවා කියන්නේ මොකද්ද? උඩකට ගහනවා කියන්නේ මොකද්ද? කෝ මනුස්සක් ගහව මනුස්සය ගන්නවා කියන්නේ මොකද්ද? කෝ අමනුස්සක් ගහව අමනුස්සය ගන්නවා කියන්නේ මොකද්ද? කෝ ආවට්ටක් ගහව දියසුලියට රහ වෙනවා කියන්නේ මොකද්ද? කෝ අන්තෝ පූති භාවෝති ඇතුළත කුණු වෙනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ ටික අහනවා එක්තරා භික්ෂුවක්. දැන් ඒතර ওই ටික ওই ටික නැත්තම් කියන්නේ ওই කරුණ වෙන්නේ නැත්තම් සම්මාදිට්ඨිය යුක්ත කෙනා නිවනටම යමු වෙනවා කියනවා. ඕරමං තීරන්ති කෝ බික්කු ඡන්නේතං අජ්ජත්තිකානං ආයතනානං අදිවචන. පාරිමන් තීරන්ති කෝ බික්කු ඡන්නේතං බාහිරානං ආයතනානං අදිවචන. පියදක බලමු ඉස්සෙල්ලා. ගංගාව කියන්නේ මොකද්ද? එතරක් මෙතරක් දෙපැත්තක් එක් යන තරක්. නේ? එතන ගංගාවක් කියන්න පුළුවන්ද? ගංගාවක මෙතර ඉවරකුත් නැහැ, එතර ඉවරකුත් නැහැ. ඉවුරු දෙක දෙපැත්තේ නෑ ගංගාව. එහෙම වෙනවද? මෙතර ඉවුර විතරයි තියෙන ගංගාව. ඊතර ඉවුරක් නෑ. එහෙම කියන්නත් බෑ. ගංගාවක් කියලා කියන්නේ මොකද්ද? මෙතර ඉවුරයි, ඊතර ඉවුරයි කියලා ඉවුරු දෙකක් තියෙනවා. ඊතර තමයි ගංගාව කියන කාරණාව හැදෙන්නේ. එතකොට ගංගාවක් කියන කාරණාවක් ඇති තැන ගංගාවක් කියන කාරණාවක් ඇති තැන ඒ ගංගාව දෙපැත්ත කියන කාරණාව ගංගාව නෙවෙයි වුණාට. ගංගාව කියන්නේ සැඩ පහරට. ගංගාව කියන්නේ සැඩ පහරට දෙපැත්ත කියන්නේ ගංගාව නෙවෙයි. ඒ යුරු. හැබැයි දෙපැත්තක් නැතුව යුරු දෙක නැතුව ගංගාවක් නැහැ. ආයෙ මම කියපු එක තේරුම් ගන්න. යුරු දෙකක් නැතුව ගංගාවක් නැහැ. ගංගාව කියන්නේ යුරු දෙකට නෙමෙයි. දැන් යුරු දෙකේ දෙපැත්තේ ඕනනම් ඔය දැන් ඇලවල් වල කොනේ ඉඳනම ගහලා ගෙවල් හදන්නේ. ගහගෙන යන්නේ. ඒතර යුරුදෙන් කියන්නේ ගංගාවල් නෙමෙයි. ගංගාවක් කියන්න බෑ යුරුදෙකක් නේද? ගංගා වතුර යන්නේ කෙලින්ම මුහුදට. ගංගා වතුර කෙලින්ම මුහුදට යන්නේ. ඉවුර මුහුදට යන්නේ ඉවුර මුහුදට යන්නේ නෑ. එතකොට දැන් ගංගාවක් හැදෙනවා කියන කාරණාවක් කියෙදෙන්නේ ඉවුරු දෙකක් සහිතව නම්. මේක ගැඹුරුයි. මම ගැඹුරු ගැඹුරු සරල විග්‍රහයක් කියන්නේ. සරල කියන්නේ දර්ශනයෙන් යුක්ත කෙනෙකුගේ ජීවිතය ගැන කියන්නේ ස්වභාවය ගැන. හැබැයි ඒකේ සන්දර්භය ගැඹුරුයි. මෙතරයි, ඊතරයි නැතුව ගංගාවක් නෑ. ගංගාව කියන්නේ මෙතර ඊතරක් නෙමෙයි. ගංගාව යනවා මුහුදට මෙතර යන්නේ නැහැ මුහුදට ඊතර යන්නේ නැහැ මුහුදට. ඒ දෙපැත්තම මුහුදට යන්නේ නැහැ. එතකොට දැන් මෙතරක් කෙතරක් නැති තැනදී ගංගාවේ කතාවක් කෙරෙන්නේ නැහැ කිව්වනේ. මෙතරක් කෙතරක් ඇති තැනදී ගංගාවේ කතාවක් කෙරෙනවා. ගංගාව මූද කරා යමු වෙනවා. ගංගාවට බැස්සොත් කවුරු හරි ගංගාවට කොටයක් වැටුනොත් ගංගාවට වැටුනොත් ගංගාවෙත් යනකොට ගංගාවත් එක්ක මුහුදට යනවා. ගංගාවත් එක්ක මුහුදට යනවා. මොකද ගංගාව මුහුදට යන්නේ. හැබැයි උරුදක යන්නේ නැහැ. දැන් මෙතර කිව්වා ආධ්‍යාත්මික ආයතන 6. ඊතර කිව්වා බාහිර ආයතන 6. දැන් අපි ජීවත් වෙනවා කියන්නේ හොඳට හිතලා බලන්න. ජීවත් වෙනවා කියලා කියන්නේ දැකීමක සිදුවීමක් එක්ක ඉන්නවා. එහෙම ඇසීමක සිදුවීමක් එක්ක ඉන්නවා. දැනීමක සිදුවීමක් එක්ක ඉන්නවා. ජීවත් වෙනවා කියන එක හරියට ගත්තොත් සිටීමක සිදුවීමක් එක ඉන්නවා ජීවත් වෙනවා කියන්නේ. මම ආයෙ ප්‍රශ්නයක් අහනවා. ওই කාරණාවම ජීවත් වෙනවා කියන්නේ ඇසි පෙනීමක සිදුවීමක් එක්ක ඉන්නවා. ඇසීමක සිදුවීමක් එක්ක ඉන්නවා. දැනීමක සිදුවීමක් එක්ක ඉන්නවා. දැන ගැනීම සිදුවීමක් එක්ක ඉන්නවා ජීවත් වෙනවා කියලා කියන්නේ. ජීවත් වෙනවා කියලා කියන්නේ ඇහැ එක්ක ඉන්නවා කියන එකද? යථාර්ථවාදීවම කතා කරන තැනදී. නෑ. රූපෙක ඉන්නවා කියන සැනසෙල්ල. ඒක නෙවෙයි. අපිට පෙනීමක ජීවත් වීම කියන එක යෙදෙන්නේ මොකක් එක්කද? ඇහැයි රූපයි එක්ක. දැන් හිතලා බලන්න මෙතන කෝපේ පේනවා. කෝපය රූපේ බාහිරයි. මොකටද වෙන්නේ හැට? අපේ සිදුවෙන්නේ මොකන්ද? පෙනීම. පෙනීම සිදුවෙන්නේ මොකෙන්ද? ඇහෙන්. ඇහැට රූපයක් පෙවු. එතන අපිට ගේම් මොකයිද කරන්නේ? සද්දයක් කනට සිදුවන්නේ කනට සද්දයක් නෙවෙයි. හැබැයි සිද්ධිය අපි යථාර්ථවාදීව ගත ඇසීමක් නෙවෙයි සිදුවන්නේ. දැන් බාහ්‍ය සූත්‍රය ගත්තොත් එහෙම දැක්කොත් දැක්කා විතරයි කියනවා. ඇසුනොත් ඇසුනා විතරයි කියනවා. බේමේ ඇහැටයි රූපේ පෙනුනේ කියනකොට අපි ඇසීම විතර කාරණාවක් නතර වෙලාද ඇහැක් කියන නම් කරන්න ස්වභාවයක් හම්බෙලා. ඇහැක් කියන නම් කරන්න ස්වභාවයක් හම්බෙලා. රූපයක් කියන නම් කරන්න ස්වභාවයක් හම්බෙලා. පෙන්වන්න පුළුවන් ස්වභාවයක් හම්බ නමුත් අපි දැකීම කියන කාරණාවට ටිකක් ලඟු වෙලා බැලුවොත් දැක්ක විතර. හරි දැන් ඔය ඇසීම ගෙම්බු කෑ ගහන. ඇහෙනවා. කනටයි ඇහෙන්නේ. ඇහිම සිද්ධ වෙනවා. ඇහිමට ලඟ වෙලා බැලුවොත් කන හම්බෙන්න පුළුවන්. පසුනිගමනයක් තමයි කරන්නේ. කනටයි ඇහුනේ කියලා. හොඳට හිතලා බලන්න. පසු නිගමනයක් කරනවා පසු නිරීක්ෂණයක් කරනවා කනටයි ඇහුනේ කියලා. ඇහිම හොයාගෙන ගියොත් ඇසීම කියන කාරණාව. මම මේ කියන දෙක මුද අවධානය යොදාගෙන ඉන්න. ඇසීම කියන කාරණාවට ඇසීම කියන කාරණාව පිළිබඳව වහගෙන ඉන්නකොට ඇසීම හොයන්න ගියොත් එහෙම මොකද හම්බෙන්නේ? විතර වෙන්නේ. දැකීම හොයන්න ගියොත් එහෙම විතර වෙන්නේ. දැක්කොත් දැක්ක විතරයි කියව එකයි. ඇසුනොත් ඇසුන විතරයි කියව එකයි. දැන් අපිට තියෙනවා පසුනිගමනයක් එක්ක මම මැදිහත් වෙලා සිදුවෙච්ච ඇසීම පිළිබඳව සිදුවෙච්ච පෙනීම පිළිබඳව හොයන්නේ නැතුව ඇහැට රූපයක් දැක්කා කියලා. කන ශබ්දයක් ඇහුණා කියලා. සිද්ධිය ගත්තොත් ඔන්න මම අර දැන් උපමේයයට ලං කරන්නේ. සිද්ධිය ගත්තොත් ඇහැයි රූපයි නැතු දැකීම දකින්න පුළුවන්. ලෝකේ පරයායක් එක තමයි කතා කරන්න බෑ. ඇසීමට ඇහැයි රූපේ ඉඳලා තියෙනවා. යථාර්ථවාදී ඇසීමට. කරන්නේ හදලා තියෙනවා. කියන්නේ ඇසීමට දැන් හොයන්නේ. යථාර්ථවාදී පෙනීමට ඇහැ රූප ඇදලා තියෙනවා. පෙනීම විතරක් නෙවෙයි දැන් අපි නිගමන දාන්නේ නැහැ. පසු නිගමන පෙර නිගමන දාන්නේ නැහැ. කෙදිලා නැහැ. අන්න මම අර උපමාව කිව්වා. ගඟක් කෙදෙන්නේ නැහැ ඉවුරු දෙකක් නැතුව. ඉවුරු දෙක කියන්නේ ගඟ නෙමෙයි. නේ? ඉවුරු දෙකක් නැතුව ගඟක් කෙදෙන්නේ නැහැ. ඉවුරු දෙක කියන්නේ ගඟක් නෙමෙයි. ඉවුරු දෙක මොහොතට යන්නේ නැහැ. ගඟයි මොහොතට යන්නේ. ගඟ ගඟේ හැඩපාර ගැන උපමා කරේ මොකේද? සම්මාදිට්ඨියට. දැන් මං ආය අර උපමේ ගලපන්න ආය කියනවා. පෙනීම කියන කාරණාවට පමණක් යථාර්ථවාදී වෙනවා නම් ඒ දැක්ම හරිද වැරදිද? හරිද? හැබැයි පසුනිගමනක් දැ පූර්ණිගමනක් දැ. පසුනිගමනක් දැ පූර්ණිගමනක් දැ. පෙනීමට විතරක් යථාර්ථවාදී වෙනවා නම් මොකක්ද වෙන්නේ? එතනද? දැක්කොත් දැක්කා විතරයි. අන්න බාහිර කියන. ඇසුනොත් ඇසුනා විතරයි. නතේන නතත්ත නේවිද නහුරන් න ඔබේ මන්තරේ ඒ සමන්තෝ දුක්ඛ සාරි. එයින්නේ එහින්නේ මෙහි හිනේ අතරනේ. නිදා ඒ සමන්තෝ දුක්ඛ සාරි. අන්න එතකීම දුකේනේ. එතකොට එහෙනම් අපට අපට තියෙනවා පූර්ව නිගමනයි පසු නිගමනයි. මොකද්ද? ඇයි පූර්ව නිගමන පසු නිගමන තියෙන්නේ? මෙන්න මේ මෙයා ඉන්නවා. මම ඉන්නවා. මම ඉන්න නිසා මොකද වෙන්නේ? අර පූර්ව නිගමනට පසු නිගමනට යන්න වෙනවා. ඇසීම ඇසීමක් විතරක් වුණා නම් කෙලින්ම දැක්මක්. දැක්ම කොහෙද ගිහින් තියෙන්නේ? දැක්ම කෙලින්ම නිවරට ගිහිල්ලා. වතුර කොහෙද ගිහින් තියෙන්නේ? කෙලින්ම මුහුදට ගිහිල්ලා. ඉවුර යනවද මුහුදට? නෑ. ඉවුරද නැත්නම් වතුරක් ගංගාවක් තියෙනවද? නෑ. දැන් දැකීම කියන කාරණාවක් කතා කරන්න පුළුවන්ද? ඇහැරුම නැතුව බෑ. හැබැයි දැකීම යථාර්ථවාදී වෙනකොට හැරුම කතාව දැකීමට හරියටම නිවර්ණම යථාර්ථවාදී වෙනකොට ඇහැරුම් කතාව පසු නිගමන පූර්ව නිගමන කියන දෙක නැතුව කතා කරන්න ගියොත් කතා කරන්න බෑ. අන්න ඒක තමයි මම උපමාව ගොඩාක් තීරු කරේ. ඉවුරු දෙක යන්නේ නෑ. ඉවුරු දෙක ගඟ නෙමෙයි. අග කියන්නේවත් ගලාගෙන හැඩපහරට. හැබැයි ගඟක් එන්නේ ඉවුරු දෙකක් නැතුව. දැන් මේක කියන්නේ මොකද්ද? මෙතරට ගැහුවේ නැත්තම් එතරට ගැහුවේ නැත්තම් නේ? ඒ කියන්නේ ඒ කියන්නේ දැන් ඔය මං කියේ පසු නිගමන පූර්ව නිගමන කරනවා කියලා. දැක්කේ රූපය ඇහෙන් ඇයි? දැන් ඔන්න මෙහි කුඤ්ඤි මම ඉන්නවා. මෙයාට කුමාර සිද්ධිය විරෝධ විග්‍රහයක් ඕනේ. දැක්කේ ඇහින් ඇහැ තියෙනවා. දැක්කේ රූපය රූපයක් තියෙනවා. ඇහුනේ කනේ කනක් තියෙනවා. ඇහුනේ සද්දයක් සද්දයක් තියෙනවා. දැන් මෙයාට නිගමනයක් ඕනේ. මෙන්න මේ මෙයා ඉන්න නිසා. හැබැයි මෙයා කියන කාරණාවක් ආවේ නැත්තම් මෙයාට නිගමනයක් දෙන්න ඕනකමක් ආවේ නැත්තම් මෙතර පැත්තකුත් නෑ. ඊතර පැත්තකුත් නෑ. ආධ්‍යාත්මික ආඥා පැත්තකුත් නෑ. බාහිර ආයතන පැත්තකුත් නැහැ. ගඟ මුහුදට ගිහිල්ලා ගඟ මුහුදට ගිහිල්ලා ඉවුර මුහුදට ගිහිල්ලා නෙමෙයි ගඟ මුහුදට යනවා කියනකොට ඉවුරු දෙකේ කතාව අතහැරෙනවා නම් ගඟ මුහුදට යනකොට ඉවුරු දෙකේ කතාව අතහැරෙනවා නම් ඇත්තටම මුහුද විතරයි කතා කරන්නේ. වතුර විතරයි කතා කරන්නේ. සැඩපහල විතරයි කතා කරන්නේ. එතකොට දැක්කොත් දැක්ක විතරයි හික්මුණා. ඒතර වුණා විතරයි. ආයෙ කතා. ඔන්න මෙතර දැන් කාටද මේ කියන්නේ? සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනාට. සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා අනිත් කෙනා ගැන ඉතින් කවර කතාවද? සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනාට අරයා කියන කතාව ගන්නත් මේ රූප මේ හැට කියන එක ගන්නත්. අර සද්ද ඉතින් මම මේ දවස් ටිකේම ඔයාලට ඒතු ගන්නලා පෙන්නවා. සාමූහිකත්වය. ඊළඟට මම කිව්වා ඔයාලා කාටවත් විශේෂත්වයක් දක්වන්නේ නැහැ කියලා. මේ හැම එකක්ම මේ කරුණු ඒ වගේ බලන්න ගොරෝසු මට්ටමින් අපි අර මනින්න යන නිමිතිකට කැඩෙන බාරක් ඉන්නද නැත්තම් මොකද වෙන්නේ අපට අර මනින්න නිමිතිකත් එක්ක දැන් කටපාඩම් කරන්න කියනකොට මම සංජිමාලේ පොත බලන්න කියන්නේ නමුත් මට හරි සතුටුයි ඒ සංජිමාලේට පොඩ්ඩක් වැරදුනේ බය වෙච්ච නිසා මට එන සතුටුයි මොකද සාමාන්‍ය පාඩම් හිටව අඩුයි නමුත් මේ ඕනෙක පාඩම් කරා දැන් බලන්නකොට දැන් සංජිමාලේ විශේෂ වෙන්නේ නැතුව අර ඒ කාරණා දැන් හය දිනාට මේ ඒ හැකියාව තිබුණා. ඉතින් ඔන්න ඔය ඔය ඔය ඔය gati ටික වහර බුරෝසු හුරු කරන්න කියන්නේ මෙන්න මේ මේ ක්‍රමයට අනුගත වෙන්න. මේ ප්‍රතිපදාවට අනුගත වෙන්න. එතකොට අර දෙපැත්තේ මිමිදක ඉන්නේ නැහැ. හරි දැක්ම තියෙනවා. නිවැරදි දැක්ම තියෙනකොට මෙතර ගහන එකක් නැහැ. පිටර ගහන එකක් නැහැ. කෙලි විදුපියක් ඒතරයි. අනේ දැන් ඕක තමයි පළවෙනි දෙකෙන් කියන්නේ. පළවෙනි දෙකෙන් කිව්ව මෙතරට ගොඩ ගහන්න. දැන් ওই ටික හිතලා තිබ්බද? මෙතරට ගොඩ ගහන්නේ ඉතරට කෑන්නේ දැන් අපි නිකම්ම හිතලා බලන්න දැන් මම මේ කියපු ටික හිතුවේ නැත්තම් නිකන් හිතලා බලන්න දැන් මේ සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා මෙතර ගොඩ ගහනවා කියන්නේ මොකද? මෙතර ගොඩ ගහනවා කියන්නේ මොකද? ඕක තේරුම් ගන්න පුළුවන් කියලා බලන්න නිකන් හිතලා ඒ කියන්නේ ඇහත් එක්ක ඉන්නවා කියන්නේ රූපත් එක්ක ඉන්නවා කියන කන. ඒ කියන්නේ මේ මේ මේ දුන්න සන්දර්භයකම බලන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ධර්මයක් කියන්නේ අඩුවක් කියන නෙමෙයි. ඔන්න එතකොට මෙතර ඊතර කියලා කිව්වා ආධ්‍යාත්මික ආයතනයි බාහිර ආයතනයි. දැන් මේ සම්මාදිටියෙන් කතා කරන්නේ. මජ්ජේ සංසාදේතිකෝ භික්ඛු නන්දි රාගස් හේතං අදිවචන. දැන් මැද දැන් මෙතන වතුරේ කතාවක් එක මුකුත් කියන්නේ නෑ. මැදට ගිහිල්ලා ගිලෙනවා. දැන් යටට ගිහිල්ලා ගිලෙනවා කියන්නේ. ඒ ගහගෙන යන්න බෑ ආයතනකට ගිහිලා ඉර වෙලා. දැන් සැඩපහරට කතාව නෙමෙයි. ඉහළ හිර වුණා. නන්දි රාගේ. සතුටු වෙන එක. ඒ ඒ කාරණා නම් අපි හිතමුකෝ මේ ඇසීම කියන කාරණාව, පෙනීම කියන කාරණාව සිද්ධිය සම්බන්ධයි. ඔව් මේක සිද්ධියක් තමයි. හොයන්නේ. දැක්ම තීරු වෙන්නේ නැහැ. හොයන්නේ නැහැ. ඔව් මේ ඇහෙනවා, පේනවා, දකිනවා. එච්චරයි වෙන්නේ. හැබැයි ඒක හරිනේ. ඒ කාරණාව හරිනේ. දැන් හරි නිසා මේකේ ඉන්න පුළුවන්. ඇහෙනවා, පේනවා, දකිනවා, දැනෙනවා, දැනගන්න එක හරි. සිද්ධිය හරි. අන්න මොකදලා කියන්නේ? ඇතුළේ ගිහිල්ලා බහැගත්තා. නන්දි රාගය. දැන් ඇතුලේ කියලා බහැගත්තා කියලා කිව්වේ ඇයි එතකොට? දැන් මේ මේ සිද්ධිය මේ කාරණාව එකම ඒ කරුණ එකම බහැගත්තා. ගංගේදී ගිනුනේ. ගංගේනේ යටට ගියේ. හැබැයි ගංගේ යටට ගියයි කියන්නේ කියවිල්ලක් විතරයි. ගංගේ යටට යන්නේ නැහැ. ගංගේ ඉවුරු දෙක නෑ වගේම ගඟේ අඩියකුත් වෙන්න බෑ. ඇයි? ගඟ යනවනේ මොකදද? අඩිය යන්නේ නෑ මොකද? ඒතකොට අඩියක් එන්නද? හැබැයි ගඟක් එන්නේ නෑ ඔය එකක්වත් නැත්තම්. අන්න අඩියට ගිහිල්ලා අඩිය හිර වුණා. අඩියට බැස්සා. දැන් අර සිද්ධිය මොකද වෙන්නේ? හරි. දැන් මේ මම පේනවා, ඇහෙනවා. එච්චරයි අපි උකට ප්‍රතිචාර දක්වන්න ඕනේ. පේන එක හරිනේ. හරි නේද? ඇහෙන එක හරිනේ. දැනෙන එක හරිනේ. දැන් ඊතර වෙනවද? නෑ ඊතර වෙන්නේ නෑ. අර සම්මාදිට්ඨිය තීරු වෙලා නෑ. අන්න මැද ගිහිලා හිර වෙනවා. තලේ උස්සා දේතිකෝ බික්කු අස්සිම් අස්මානස්සේතං අදිවචන. උඩට උඩට ඇවිදිලා කොහේ හරි හැදෙනවා. උඩට හැදිලා කොහේ හරි උඩ හැදෙනවා. හැඩපාර නෙමෙයි තියෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඔන්න මෙහෙම සිද්ධියක් තියෙනවා තමයි. මේ විදිහට ලෝකය කියන්නේ සිද්ධියක් වෙනවා. සිද්ධියකින් තොර ලෝකයක් නැහැ. දැන් ඉතින් ඒක ගැන හොයනවද? නැත්තම් සිද්ධියක් වෙනවා ඒක ඒක බොරුවක් නෙමෙයි. සිද්ධියක් වෙනවා කියන එක බොරුවක් නෙමෙයි. සිද්ධියක් වෙනවා කියන එක ඇත්ත. ලෝකයක් නම් සිද්ධියක් වෙනවා. දැන් මේ සිද්ධියක් වෙනවා කියන කාරණාව ඇත්තයි කියලා, වෙමි කියලා සිද්ධියක් වෙනවා කියලා. මේ කාරණාව කියනවද නේද? මේ සිද්ධිය. ඇහැට පේන පෙනීම සිද්ධිය, ඇසීම සිද්ධිය, ක්‍රියා ක්‍රියා අපි තවත් සරලව ගත්තොත් මේ ක්‍රියාව, ක්‍රියාකාරකම්. ලෝකේ කියන්නේ ක්‍රියාකාරකම් ටික. ක්‍රියාකාරකම් හරි. තවත් අපි ටිකක් කියොත් ජීවිතය කියන්නේ රූපපරියක් විදීමක්, හඳුන ගැනීමක්, දැන ගැනීමක්, සකස් වීමක්. මේක ජීවිතය. ඒක හරි. ඒක තමයි ජීවිතය කියන්නේ. ඒක හරි බව පිළිගැනීම නන්දිරාගය කියන්නේ. ඒක හරි බව පිළිගැනීම තමයි නන්දිරාගය කියන්නේ. ඒක හරි බව කියන කාරණාව තමයි අස්මීති කියන කාරණාව. ඒක හරි කියන කාරණාව අස්මීති. ඒක හරි බව පිළිගැනීම කියන කාරණාව නන්දිරාගය. ඇතුළටම කිඳා බෑ. අන්න තණ්හාවේ කෘත්‍ය කියනවා. යයන් තණ්හා පෝන භවික නන්දිරාග සහගත රත හතරාමි නන්දිනී සේති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒ ඒක හතුනේ පිළිගැනීම. කෘත්‍යත්‍ය කිස්මද වෙනවා. මෝඩකම ආපු ගමන් මොකද්ද යමක් හම්බුණානේ පැවැත්මක්. නුවඩකම හම්බුනේ මම අර මේ ළඟදී කරපු දේශනාවල පැහැදිලි කරා. හොයනවා නම් යමක් ඇවිල්ලාද? හොයනවා නම් යමක් ඇවිල්ලා නෑ. සිද්ධියක් ඇවිල්ලා නෑ. හොයන්නේ නැත්නම් යමක් සිද්ධියක් ඇවිල්ලා. දැන් දැකීම නැත්නම් ඇසීම හොයන්න ගත්තොත් ඇසි ඇසීම ඇසීමෙන්ම හිස්. යේන යේන හිමඤ්ඤති. අතෝතන් නෝ කියන්නේ. ඇසීම ඇසීම දැන් හරි දැන් ඇසීම කියන්නේ මොකද්ද කියලා කතා කරන්න පුළුවන්. දැන් ඇසීම කියන කාරණාව කතා කරන්නේ හොයන්න නැති නිසා. හොයනවනම් කතා කරන්න බෑ නන්දිලාගේ කියන ඉඩක් නෑ වෙමි කියන කාරණාව. දැන් මේ ලෝකෙ කියන්නේ එතකොට සිද්ධි ටිකක්. ඒ කතාව වලට එන්නේ. ලෝකෙ කියන්නේ මොකද්ද කියන කතාවට යන්නේ. හොඳ අස්මීති අස්මීති මානංස වෙමි කියන මැනීම අද වචන. කතමෝච බික්කු manussක් ගහෝ මිනිස්සු ගන්නවා කියන්නේ මොකද්ද? ඉද බික්කු ගිහිණං සංසට්ටව විහෙති සහනන්දි සහ ශෝකී සුඛිතේසු සුඛිතෝ දුක්ඛිතේසු දුක්ඛිතෝ උපන්නේසු කිච්ඡං කරණීයසු අත්තානං වෝයෝගං ආපජ්ජති අයං උච්චති බික්කු මනුස්සක් ගහව මොකද මිනිස්සු ගන්නවා කියන්නේ ගිහිත් එක්ක එකතු වෙලා ඉන්නවා ගිහියොත් එක්ක සතුට වෙනකොට සතුට වෙනවා දුක් වෙනකොට දුක් වෙනවා ශෝක කරනකොට ශෝක කරනවා ඊළඟට උපන්න මොනවා හරි කටයුත්තක් තියෙනවා නම් අන්නේ කටයුතු වලට යෙදිලා ඉන්නවා උපන්න කටයුත්තක් කියනවනම් ඒ කටයුතු වලට ඉදලා ගිහියන්ගේ කටයුතු. එතකොට දැන් දැන් මෙතනින් කියනව නේද ගිහියන්ගේ කටයුතු වල එදිලා ඉන්නවා කියන කාරණාවක් තියෙනකොට ලෝකයේ යෙදෙන කාරණාවක් තත්වයෙන් අරගෙන නිසා නේද එහෙම වෙලා තියෙන්නේ. ගිහියන්ගේ විතරක් නෙමෙයි ලෝකයේ ඕනම කෙනෙක් එක්ක මම අර කිව්වේ භික්ෂු ජොබ් එක ගත්තාම අර කාරණා විතරයි. එහෙම නැතු මොනවාරි කටයුතු එක්ක අපට දේවල් එනකොට මොකද වෙන්නේ? අපි ඒ කටයුතත් එක්ක ගිහිල්ලා. දැන් මොකද වෙන්නේ? දැන් ඒවා වෙමි නෙමෙයි. වෙමි කියන එක නෙමෙයි. ඒවා හොඳටම හරි. ඒ නිසා නේද අපිට ඒකට යන්න වෙන්නේ. දුක්කේදී දුක් වෙන්න සැප වෙද්දී සැප වෙන්න. කටයුතු වලට ගිහියත් එක්ක ඔන්න අර කරනවට යන්න. දැන් අර දැක්ම කිලිට වෙන්නේ. මිනිස්සෙක් අරම්ම දැම්මා. අරම්ම දාලා නිකන්. දගෙන් අරම්ම දාලා. දැන් අර කටයුතු. ඊළඟට කතමෝච බික්ක අපනුස්ස ගහෝ ඉද බික්කු ඒකච්චෝ අනිතරෝ දේකනික දේවනිකායම් පරිදාය බ්‍රහ්මචරියං චරති මිනාහං සීලේනවා වතේනවා තපේනවා බ්‍රහ්මචරියේනවා දේවවා භවිස්සාමි දේවානිතරෝවා ති අයං උච්චති බික්කු අමනුස්සග්ගහෝ ඔන්න මනුස්සයෝ ගැට මොකද්ද මේ කරන්නේ මේ රකින්න සීලයෙන් මේ රකින්න බඹසරින් මේ රකින්න කරුණ වලින් මෙන්න මේ දිවි ලෝකේ යනවා ඉතින් ඒ නිසා තමයි සීල් රකින්නේ තපස් රකින්නේ වත පිළිවෙත් කරන්නේ බ්‍රහ්මචර්යය වඩන්නේ මොකද වෙන්නේ දිවි ලෝකේ යනවා මේවා කරාම දිවි ලෝකේ ලැබෙනවා දැන් මොකද කරන්නේ ඒකට යන්න සීල් රකින්න දිවි ලෝකේ යන්න තපස් රකින්න වණ භාවනා කරන ඔක්කොම කරන්නේ මොකද දිවි ලෝකේ යන්න දැන් අමනුෂ්‍ය කරන්නේ නෙමෙයි. ඒකට බලන්න දෙන වචනේ අමනුෂ්‍ය කරගෙන. මිනිස්සෙකුත් නෙවෙයි අමනුෂ්‍ය කරගෙන. ඒ කියන්නේ තනිකර අමනුෂ්‍ය බවක් වෙන්නන්නේ නොපෙනෙන විග්‍රහයක් නෙවෙයි. නොපෙනෙන කටයුත්තක් එකම ගිහිල්ලා. දැන් ඊළඟ ලෝකයක්. ඇත්තටම මේ මම නම් දන්නේ නැහැ ඊළඟ ලෝකයක් යනවද නැද්ද කියලා. දන්නේ නැහැ කියලා කියන්නේ ඊළඟ ලෝකයේ කියන එක පිළිබඳව මේ මට තාම කියන්නේ ඊළඟ ලෝක නෑ නෙමෙයි. තියෙනවා. තාම මේ එන්නේ නැහැ මේ ඊළඟ ලෝකයක් කියන කාරණා තුළ හැඟීම. ඒ කියන්නේ මගේ මං හිතන්නේ මගේ ජීවිතේ කවදාවත් මට දිවි ලෝක යන්න ඕන කියලා හිතලා තියෙනවා. බ්‍රහ්ම ලෝක යන්න ඕන කියලා හිතලා තියෙනවා. මනුස්ස ලෝක යන්න ඕන කියලා ආයෙ එන්න ඕන කියලා අර මෙහෙම එකක් තියෙනවා ඉතින් අර මේ මේ කියන්නේ මේ ධර්මයක් හැසිරෙන්න ඕන විදිහකට ජීවත් වෙන්න ඕන කියන එක. නමුත් දිව්‍ය ලෝකේ යන්න බ්‍රහ්ම ලෝකේ යන්න ඕන කියන එකක් මට ඇති වෙලා තියෙනවා කියලා මට මතක නෑ. අර මෙහෙම මෙහෙම කියලා. එතකොට දිවි ලෝකයන් බ්‍රහ්ම ලෝකයන් යනවනම් තනි කර අමනුෂ්‍යයා. දැන් ඒකටයි කරන්නේ. ඊළඟට දැන් අර වැඩි නෑ එතකොටනේ. අර වැඩි නෑ. දැන් දැක්මක කියලා මේ දිවි ලෝක බ්‍රහ්ම ලෝක පිළිබඳවත් හිතීමක් කියන කාරණාවත් එක්ක අපිට පෙනීමක් තියෙනවා කියලා දිබ්බ හොතයක් කර ඇති කරගෙන. පෙනීමක් තිබ්බා කියලා. දැන් ওই පෙනීම කියන එක ගැන හොයනකොට මොන දිවි ලෝකයක්ද එතකොට? ඇත්තටම දිබ්බ දිබ්බ චක්‍රයෙන් පේනවා කියලා හිතනකොට දිවි ලෝකේ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වගේ දිබ්බ සොතෙන් ඇහෙනවා නෙවෙයි දන්නවද? දැන් දිව්‍ය ලෝකේ පේනවා. දැන් ඇහැර පේන රූපයක් නෙමෙයිද? කණ්ඩායම් සද්දයක් නෙමෙයිද? අපි ඒ ඔක්කොම මනස මනස දියුණු කරගත්ත නිසා කියමුකෝ මනසත් එක්ක හම්බ වෙන කාරණාවක් නෙමෙයිද? දැන් ඔය ඔය එදීම ගත්තොත් එහෙම ඇසීමක් දැකීමක් දැන ගැනීමක් කියන කාරණාවට ගිහිල්ලා බලනකොට දැන් කොහෙන්ද ඒක හොයන්න ගියොත් එහෙම දැන් කොහෙද යන්නේ ඊළඟට කතා වෙන්නේ නැහැ නේද කතා වෙන්නේ නැහැ ඊළඟට අයන් මුචින් වික්‍රමනුස්සග්ගහෝ අවටගහෝ ගහෝතිකෝ බික්කු පංචන්නේතං කාම ගුණානං අදිවචන. ආවට දියසුලියකට හොනා කියන්නේ කරේ කරේ කරේ කරේ කියනවා. කරේ කරේ කියනවා. ඒක කරේ කරේ කරේ කරේ කරේ කරේ කියනවා කියන්නේ මොකද්ද? අන්න කාමයට හුලා. ඒකට කියනවා මොකද්ද? පංචකාම පංචන්නම් කාම ගුණානං අදිවචන. කාමයේ කියන එකත් නෙමෙයි කියන්නේ පංචකාම ගුණය. එතකොට මේ පංචකාම ගුණයට අහුවෙලා රූප, ශබ්ද, ගන්ධ, රස මේ ප්‍රියමනාප කරුණු එක අහුවෙලා කැරගෙන දැන් හරි ලස්සනයි දියතුලේ කිව්වේ. කැරගෙන කැරගෙන යන්නේ නැනේ ගහගෙන යන්නේ. කැරගෙන කැරගෙන ඉන්නවා. දැන් අපට ඕන අපි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු කියන මෙන්න මේ කාරණා ඔස්සේ අපි මොනවා හරි ඒ කර්ම ඔස්සේ ඇදිලා යනවනම් ඒ ප්‍රියත්වයක එක දැන් හොයනවදර කාරණා හොයන්නේ නැහැ. කැරගෙන කැරගෙන ඉන්නවා. ඉතින් බලන්නකො දැන් මම අර කිව්වේ කටපාඩම් කරලා ඒ වගේ වැඩ පිළිලක් කරගෙන යනකොට ඇත්තටම ගත්තොත් ඉන්නේ අපට අර බාහිර දේවල් අවශ්‍යතාවයක් එන්නේම නැහැ. ඇත්තටම ගත්තොත් දැන් දැන් ඔයාලට විශේෂයෙන් අනිත් අයට වඩා ළඟ ඇසුර රෙකෝඩර් එකෙන් දැන් දේශනාව අහන්න ඕනේ. ඇයි මගෙන් අහන්න පුළුවන්. ඕනේ අහන්න පුළුවන් කතා කරන්න පුළුවන්. දැන් මතක තියාගන්න පොත් බලන්න කියලා වෙන මොනවාරි සංනිවේදනයක් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවද? ඒක නෑ කටපාඩම්. ඒකත් කටපාඩම්. අමස්ස ජීවී ඉන්නකොට දැන් දේශන අහන්න ඕනෙත් නැහැ. කටපාඩම් කරන පොත් අවශ්‍ය වෙන්නේ නැහැ. කිසිදයක් අවශ්‍ය නැවල කිසිදයක් අවශ්‍ය නැහැ. අර බලන්න සාසන කෘත්‍ය හරියට වෙනකොට ඒක කෙලින්ම නිවනට ගිහිල්ලා. මොන ඊළඟ කාරණාවෙන් ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපට අනතුරු සහ අපි අපේ අද සමාජයේ අපිට තියෙන ප්‍රශ්න වලින් වෙන හානි. කතමෝජ මික්කු අන්ත පූති භාවෝ අන්තෝ පූති භාවෝ ඇතුළට කුණිනවා කියන්නේ මොකද්ද? ඉද බික්කු ඒකච්චෝ දුස්සීලෝ හෝති පාප ධම්මෝ අසූචි සංකස් සංකස්සර සංකස්ස සංකස්සර සංකස්සර සමාචාරෝ පටිච්චන්න කම්මන්තෝ අස්සමනෝ සමන පටිඤ්ඤෝ අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිඤ්ඤෝ අන්තෝ පූති අවස්සතෝ කසම්බු ජහතෝ අයං උච්චති බික්කු අන්තෝ පූති භාවෝ ඇතුළත කුණු වෙනවා කියලා කියන්නේ මොකද්ද? දුස්සීලයි පාප ධර්මයෙන් යුක්තයි ඊළඟට අපවිත්‍රයි පිරිසිදු නෑ අපවිත්‍ර හැසිරීම් වලින් යුක්තයි පවිතු ගට්ටි ගුණ වලින් යුක්තයි ඊළඟට රහසය කරන කටයුතු කරනවා දැන් ඔන්න දැන් මම මේ කාරණාව කිව්වොත් දැන් අපට ඇත්තටම රහසය කරන වැරදි කරන්න හරි පහසුයි මොනවත් එක්කද දුරකතන එක්කනේ. රහසය කරන වැරදි කරන. රහසේ කටයුතු කරනවා. අශ්‍රමණීක සිටී ශ්‍රමණීක වයි පෙනී සිටිනවා. අබ්‍රහ්මචාරීව සිටී බ්‍රහ්මචාරීව පෙනී සිටිනවා. ඇතුළත කුණු වෙනවා කියන්නේ යන්නේ. කෙලෙස් වැඩි. ඇත්තටම ගත්තොත් එතකොට ජීවිතේ ඒ කියන්නේ මෙතන මේ කාරණාවෙන් තුලින් කියවෙන දේ තමයි වැරදි වැඩ පිළිවෙලක ජීවිතේ සික්මෙනවා කියන කාරණා. වැරදි වැඩ මම ඔය ගොඩාක් දුරට කියලා දීලා තියෙන්නේ ස්මාර්ට් දුරකථන සම්බන්ධයෙන් විශේෂයෙන් අනිත් ඒවා කියලා දීලා තියෙනවා. හානිය කියන්නේ ඔන්න මම සාමාන්‍යයෙන් මම අයින් කරනවා. එතකොට මොකද හේතුව ඇත්තටම ශ්‍රමණත්වයට ලෝකීය මට්ටමින් ගැලපෙන්නේ නැහැ. එකක්. අනිත් එක අපි අර කටයුතු ටික කරගෙන අපට ඒව අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. අනිත් කාරණා. ඒතකොට කිසි ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. අපි ඇත්තටම අපේ ජීවිතය තුළ අපි අර වෙන මොකද්ද කියන්නේ සජීවීකරණය වෙන්නේ නැතුව දැන් කල්යාණ මිත්‍රයෙක් බැඳීමක් ඇති වෙන්නේ නැහැ නේ ප්‍රශ්නයක් ආවම අහන්න රෙකෝඩර් එකට උදේසනාවක් තියෙන ප්‍රශ්න තියෙනවා නේ දැන් අර අර සජීවී සම්බන්ධය එනවා ගොඩක් අඩුයිනේ සජීවී සම්බන්ධ වෙනවා ටිකක් අඩුයි එතකොට එහෙනම් අර කාරණා ටිකෙන් ධර්ම මාර්ගයට ගොරෝසු මට්ටමින් පහරක් එනවා වගේම ඇතුළත ගුණ වෙච්ච බව දැන් අපි හිතමු අපට සාමාන්‍යයෙන් මේ දුරකථනයක් ඒ වගේ දෙයක් තියෙන්නේ හිතනවාම කම්මැලි වුණාම සින්දුවක් අහන්න හරි මොනවා හරි බලන්න හරි හිත හුරු වෙලා තියෙනවනම් හිත යනවනම් දැන් මොකද වෙන්නේ අර විරෝධ දැන් අපට සජ්ජහායනාවෙන් ඒක ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ නැත්නම් අරකටම යමු වෙලා යන්නේ අරකටම නේද යනවා. දැන් අර සජ්ජහායනාව කියන කාරණාව එක තියෙනවනම් අරකට යමු වෙන ඉඩ එන්නේ නැහැ. එතකොට එනම් බලන්න කොච්චර ආදීනමයක් අපි අද අපේ ශ්‍රමණ කියන කාරණාව ඔස්සේ තියෙනවද කියන්නේ. අද අපි හිතනවා පැත්තකට ගිහිල්ලා අපට එහෙම කරගන්න පුළුවන් වේවි කියලා. නම් ඒක හිතන්නේ මම්මනේ මම මොනවද දඟලන්න හදනවනේ. අදාළ ක්‍රමේ නෙවෙයි වෙන්නේ. අදාළ ක්‍රමයේ වෙනවා නම් ඇත්තටම බාහිර දේවල් එක්ක දැන් අපි උදාහරණයක් ගත්තොත් මෙහෙම ෆෝන් එක තියෙනවා නැත්නම් දුරකථනයේ ස්මාර්ට් ෆෝන් එකක් රෙකෝඩරයක් තියෙනවා තියෙන එකෙන් මම අහගෙන ඉන්නවා දැන් පුළුවන්ද අහගෙන ඉඳි කල්යාණ මිත්‍යාට යමු වෙනවා කියලා සජී රෙකෝඩරයකට යමු වෙනවා හැබැයි සජීවීව කෙනෙක් හිටියාම ඒකට යමු වැඩිනේ. අරව තාත්වික නෑ. මම ඒ සමහර වෙලාවට ඔය ගුරු කරවන්නේ වලදී ප්‍රශ්න හඳ ඒ වගේ දේවල් අර ඇත්තටම ප්‍රායෝගික වෙන්න ඕනේ. ඒක ප්‍රායෝගික වෙන්නේ නැතුව අපි නිකන් ඔහි දේවල් කර කර හිටියට අපි ඇත්තටම ඊළඟට වින්දනයක් ලබන්නේ ඒක තුලින් ලබන විවිධ ආස්වාදයක නැත්නම් විවිධ මේ විකාර දේවල් ඔස්සේ ඒ වගේම අපි වින්දනයක් ලැබෙනවා. ඒ වගේම වින්දනයක් ලැබලා අපේ අර මේ එපා වීම කියන කාරණාව අර කරුණින් තෘප්තිමත් ලැබලා ඉන්නවා. හැබැයි එපා වීම කියන කාරණාව ධර්මයෙන් තෘප්තිමත් ලබන්න පුළුවන්. සත්‍යයනාවකින් තෘප්තිමත් ලබන්න පුළුවන්. දැන් ඊළඟට එපා වීමක් ඇති වෙනකොට කල්යාණ මිත්‍රයෙක් හම්බෙන්න ඕනේ කියන ගුරුවරයා හම්බෙන්න ඕනේ කියන කාරණාවක් තියෙනවා. ඔය කටයුත්ත යෙදෙනවා නම් පුංචි නම් අපිට දෙනවා සායනාසික කියලා විනාඩි 10ක් 15ක් පැයක් කතා කරන්න ඕනේ නැත්නම් වැඩක් නැහැ. නෑ ප්‍රශ්නයක් එනවා අපහසුතාවක් තිබ්බට පස්සේ ඒක ඇවිල්ලා විනාඩියයි තප්පර 30යි. ප්‍රශ්නයක් නෑ. දැන් ඒක නෙමෙයිද තාත්වික අර්ථය? නැත්නම් අපිට දෙන්න අපිට 10 කුටියට කියලා කතා කරන්න 10ක් 15ක් කතා කරන්න ඕනේ. නෑ නෑ එහෙම එකක් නෑ. අර විදියට හැඩගෙන එනකොට මොකද වෙන්නේ? අපි නිකම්ම අර වගේ ඈත් වෙනවා. අපි නිකම්ම අර කාරණා අපට අවශ්‍යතාවයක් වෙන්නේ නෑ. ඒක මගේ හැරලා යනවා. එතකොට අපේ මාර්ගය නිකම්ම දුර නැත්නම් එහෙනම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම හොඳට තේරුම් ගන්න. අපි අනිවාර්යයෙන්ම වෙන වෙන ඒ කියන්නේ වෙන දෙයකට නොගියත් ඒක ඇති බවෙන් වින්දනයක් ලබන එකයි කියන්නේ. වෙන දෙයකට නොකිය. ඒ ඒ බව එක ගන්න එක හරි කියනවා. දැන් ඔන්න මේ ටික තමයි ඔන්න 7 8. එතකොට කුණු වෙලාම ජීවත් වීම එතකොට ඉවරයි. දැන් අන්න ඒ දැන් ඒ කාරණා වුණොත් වෙන්නේ නැහැ කියලා කියන්නේ මේකදී ඔන්න අහගෙන යන්න හිතෙන්න පුළුවන්. ඒක සම්මාදිට්ඨියෙන් යුක්ත වෙනකොට මේ විදිහට වෙනවද කියන දැන් මේ වෙනවද කියලා නෙමෙයි වෙන්නේ නැහැ කියලා කියන්නේ. අනිත් පැත්ත කියන්නේ. වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒතර අපි ඒ පැත්තෙන් විතරක් ගන්න ඕනේ. නැත්නම් සම්මාදිටිය යුක්ත කෙනෙක් මේ ටික ඔක්කොම තියෙනකොට නිවන් දකින්නේ නැහැ. ඒ කතාව ගැලපෙන්නේ නැහැ. එනිසා මෙතන කියන්නේ වෙන්නේ නැති පැත්ත විතරයි. මෙහෙම වෙන්නේ නැහැ කියලා. අනිත් පැත්ත ගන්න යන්න එපා. කියපු දැන් බුදුරණවහන්සේ සමහර වෙලාවක දෙපැත්තම කියනවනේ. මේක දෙපැත්තම කියන්නේ නෑ. අර කාරණාවයි කියලා පෙන්නන්නේ. ඉතින් මේ අවස්ථාවේදී නන්ද කියලා ගොපළු තරුණේ භාග්‍යතුන් වහන්සේට ළඟින්ම ඉන්නකොට භාග්‍යතුන් වහන්සේගේ මේ කාරණාව අහගෙන ඉඳලා එයා කියනවා ස්වාමීනි මම නම් ඊතරට යන්නෙත් නෑ මෙතරට යන්නෙත් නෑ වැඩකෙම දෙන්නෙත් නෑ මොනවා කරේ උඩ පාවෙලා හිර වෙන්නෙත් නෑ මිනිසුන් ග්‍රහණයට අහු වෙන්නෙත් නෑ නොමිනිසුන් ග්‍රහණයට අහු වෙන්නෙත් නෑ දියසුලියකට යන්නෙත් නෑ ඇතුළට පුණු වෙන්නෙත් නෑ ස්වාමීනි මාත් භාග්‍යතුන් වහන්සේලාගේ ප්‍රයුප සම්පදා ලබන තේක්වා කියලා ඉල්ලාද කියනවා ඊළඟට කියනවා නන්ද මේ ওই ගවයෝ ඉන්නෝනේ ඔයාලඟ දැන් අයිතිකාරකම් කියලා දෙන්නකෝ ගිහලා දීලා එන්න කියනවා ස්වාමීන් මේ වසුපැටියන්ට ගුජු වෙලා ඉන්න ඒ දෙන්නු පත්තියට අරන් යනකොට එතකොට දැන් අර ගිනි කුමත් එක්ක ආයෙම හිත වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට කියනවා අ නෑ ගිහින් දෙනවා. එතකොට අන්ද ගෝපල්ලා අර අයිතිකාරයන්ට බාර දුන්නා. බාර දීලා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදිලා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි ගවයන් බාර දුන්නා කියලා. පැවිදි උපසම්පදා ඉල්ලනවා. පැවිදි උපසම්පදාව දෙනවා. නන්ද උපසම්පදා ලැබලා නොබෝ කලකින්ම අප්‍රමාදීව කෙලෙස් සවන වීරේ කටයුතු කරලා උතුම් මරහත්ත්වයට පත් වෙනවා රහතන් වහන්සේ නම බවට පත් වෙනවා පැත්තක ඉඳලා අහගෙන ඉඳලා භික්ෂුන්ට කිව්වේ පැත්තක ඉඳලා දැන් මේ හරක් දක්කනවනේ ගංගාවට වතුර බොන්න ඉතින් හරක් දක්කන් ගියේ ඒ ගෝපල්ලා නන්ද ගෝපල්ලා ඒක අහගෙන ඉඳලා බලනකො ෂෝක් හරි සුන්දර ඒ ඒ ස්වභාවය ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්නට ඕනේ අපේ ජීවිතේ කොච්චර සන්තෝෂයක් සතුටක් ධර්මයේ තුලින් ලබන්න ඕනද කියලා. ඉතින් ඒ නිසා තමයි මම අර කිව්වේ සත්‍යයනා කටපාඩම් කරන එක. මේක ඔයාලා ඔක්කොම තරුණයි. බැරි වෙන්නේ නෑ. පොඩ පොඩ හරි පුළුවන්. මමත් කැමති මේ වගේ එකක් ඇති කරගන්න. ඉතින් මටත් එතකොට කටපාඩම් ඉන්නවා. මම හරි කැමතියි. මට මේ සුත්ත නිපාතේ ඔක්කොම කටපාඩම්. මට මේවා ටික කටපාඩම්. ඒ කියන්නේ හරි ඇත්තටම හරි අමුතු අභිමානයක් තියෙනවා. අමුතු මේ සුන්දරත්වයක් තියෙනවා. එතකොට ඇත්තටම දැන් කටපාඩම් හිටියොත් ඒ කටපාඩම් කරපෙකත් එක්ක අනිවාර්යයෙන් ඒක දිගටම කරන්නත් වෙනවා. නැත්තම් අමතක වෙනවා. එතකොට ධර්ම රසයත් ඉස්මතු වෙනවා. පැවිදි රසයත් ඉස්මතු වෙනවා. අරතින් දුර වෙලා යනවා. හැම එකක්ම සාර්ථක වෙනවා. දැන් අරව මුකුත් අවශ්‍යතාවයක් නෑ එතකොට. හොඳයි එහෙනම්. මොනවද ප්‍රශ්න තියෙනවද අහන්න? ලස්සනයි සූත්‍රනේ. ගැඹුරුයි, ලස්සනයි, සරලයි. මහා වරණා කියන වඩා සම්පත දරණී සාධනවා කියන අර්ථය. ඔය සර්. ඒක. මම පොකුණන්නේ. ඔය වාස්නේ. ආයතන නිර්මාණයක් වෙන කොටයක් ගැන කතා කරනකොට ඒක පුද්ගලත්වයෙන් පාලනය කරන කියන අනුගත වෑයම් කිරිල්ලන්නේ මිනිස්සෙක් කරනනම් නැගලිලක් හරි තියෙනවා. ගොඩට එන්නේ. නමුත් දරකොටේ කියන්නේ මොකක් හරි වෙන්න දඟලනවනේ මිනිස්සු. පුද්ගලත්වය දාලා තියෙනවා. ඒක තමයි ගංගාව කියන එක සෝතාපන්න පුද්ගලයා නෙවෙයි සම්මා දිට්ඨිය කියන්නේ. මාර්ගය සම්මා දිට්ඨි මාර්ගයේ සම්මා දිට්ඨිය කියන්නේ. ඉතින් සාමයේ මේ සම්මා දිට්ඨිය යුතු ඌතන අරව වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ සමහර. වෙන්නේ නැහැ කියන එක. සම්මා දිට්ඨියෙන් උත්තර භාවය අරව වෙන්නේ නැහැ කියන එක. මම අනිත්‍යත්වයට අර කිව්වාගේ සම්මා දිට්ඨියෙන් උත්තර කියන අර විදිහට වෙන්නේ කොහොමද කියන එක. සම්මා දිට්ඨිය කියන කතාවෙන් කතාවක් කරන්න බෑනේ. මේ පැත්තක් මේ පැත්තක් එක්ක පසුබිමනයක් එක්ක මනිනවා කියන එක කියන්න බෑනේ. දැක්ම නිවැරදි වුණ කෙනෙකුට එහෙම ඔව් සම්මා එයාගේ අර වෙනම වෙනම නුවණක් තියෙන්නේ. අර පැත්තේ ඉන්නේ. ඒ කියන්නේ ලෝක කතාවක් තියෙනවා. හැබැයි නුවණ කියන කාරණාව සම්මාදිට්ඨියට එක්ක. ප්‍රශ්න අහගෙන ධර්මාය අඩිය පතුලක් විදෙන්නේ කියලා කතා කරන්නේ කියන පොඩ. ඒ කියන්නේ ඉවුරු දෙක වගේම ගංගාව ගලන නිසානේ. ගංගාව කියනකොට ගංගාවේ කතාවට ඉවුරු දෙකයි අඩියයි ඔක්කොම ඕනේ. ගංගාවේ කෘත්‍යයට ඉවුරු දෙකයි අඩියයි කියන කතාව වෙන්නේ නැහැ. ගංගාවේ කතාවට ගංගාවක් කියන දේ ඉස්මතු කරන්න දෙපැත්තයි අඩියයි ඔක්කොම ඕනේ. ගංගාවක් වෙන්නේ. ඒ ගංගාවේ සිදුවීමට ගංගාවේ සිදුවීම තහත්වාදී බව හදනකොට ගලන ගලන බවක් එක්කනේ ගංගාව වෙන්නේ. ඉවුර ගත් ඉවුරු දෙක ගන්න ඉන්නේ අඩිය ගලන්නේ. සමහර මේ නිහිස්නේ ඉහිස්නේ වගේ පරිභාෂාවක් කියනවා ඒක කොයිසනම් සත්‍යයක් බාහ්‍ය සූත්‍රය. ඒකේ තියෙන මාළුම් සූත්‍රය මේකම මාළුම් සූත්‍රය තියෙනවා. මාළුන්ගේපත සූත්‍රය බාහ්‍ය සූත්‍රය දෙකේම තියෙනවා. දිත්තේ දිත්ත මත්තම් භවිෂති සුතසුත මත්තම් භවිෂති මුතේ මුත මත්තම් භවිෂති විඤ්ඤාත විඤ්ඤාත මත්තම් භවිෂති තතෝ සංඝෝති න තේන න තත්ත නේවිද න උරන් න ඔබේ මන්තර ඒ සඳ දුක්ඛසාර ඔව් නමුත් මේ සන්දර්භයක් කියලා දෙනවනේ ඔක්කොම සමහරවිට ඇහැට දැක්කා කියන එකයි රූපේ දැක්කම පසුනිගමනයක් කියවනේ. දැන් දැක්කා කියන එකත් පසුනිගමනයක් නොවෙන්න තමයි. දැක්කා දැක්කා කිව්වොත් පසුනිගමනයක් වෙනවා. දැක්කා කියන කාරණා යථාර්ථය හොයනකොට එතනද? අර එතන පසුනිගමනයේ දීලා තමයි මුලින් හොයන්නේ. ඒක හරි. පෙර නිගමනය. පෙර නිගමනය. ඒ හොයන තැන නිගමනයක් දෙන්න යමක් අනේ නම වෙමි කියලා කියන්නේ නැත්නම් විරාගය කියලා කියනවා. ඒක දැක්කා කියන අනේ යථාර්ථවාදී නම් පසුගිය වුණාට තමයි යථාර්ථවාදී නෑ. ඔව් අතවර නෑ. අලක් හරි ගන්න නෑනේ. අමනුෂ්‍ය ගන්නවා කියන්නේ. මතක කරන්නේ. දේශනේ කියන කොට ඒක ගඟ නැදෙන්නේ කියනස පොඩි ඉවරට එන්නේ නැහැ නීවරට යන්නේ නැහැ අතුරට යන්නේ නැහැ නැටි අතේ දීපුල කරේ කරේ දිනවා එතකොට අර සාමාන්‍ය ආචාර්යවරුන්ගේ වඩා එතෙන්ට වැඩි කරන අවශ්‍ය වෙන කල්යාණ මිත්‍රයාගේ සහාය මම හිතන්නේ. එතන සිදුවේ නැහැ. ලෝකේ මට්ටමින්ම තමයි. කලණ මිස් ඒ කියන්නේ කලණ මිස් ඇත්තටම ආචාර්ය ආචාර්ය මංගල කලණ ආචාර්යවරයයි කල්යාණ මිත්‍රයයි කියන එක දෙකම එකක් වෙන එක තමයි ශ්‍රේෂ්ඨම ආචාර්යවරයා සාමාන්‍ය ලෝකේ මට්ටමේ කතා කරන එකනට වඩා කල්යාණ මිත්‍රයා කියන එකනගෙන් තමයි මාර්ගය ඉක්ම තියෙන්නේ ඒකත් ලක්ෂණයි එකතන කරගෙනවා කරේ කරේ තියෙනවා සෝමස්ස ගන්නා දේවනා සමය ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මනුස්සයාගේ නිර්මාණය. අන්දේවලි තමයි තමයි ඒ මනුස්සයෙක්. ඒතර මෙතන ඒ කොටම ඒ විදිහට නෙවෙයි නේද? ඒ කියන්නේ ඒතරට මෙතකට යනවා. ඒතරට යනවා. නන්දිලාගේට යනවා. ඒතරට සොයකට බලපෑම එතන කොහොමද කියලා මොනසෙක් කියන කාරණා එන්නේ. හ්ම්. ඒකට මිනිස්සෙක් ගන්නවා කියන එක කියන්නේ මිනිස්සෙක් ගන්නවා කියන කාරණාවට යන්න ඉඩක් තියෙනවා. සංසාර ලෝකයේ කියන කෙනාගේ ඒක සංගීම ඇති වෙනවා කියන කාරණාවට. හ්ම්. ඒක ඊළඟ බලන්නේ කියන කාරණාවට. කීසු දෙයක් කියන්නේ. ස්වාමීන් වහන්සේ මේ සලකන දුවහම මේ සංගරේ නැගේ අර ඉතින් මේ ඉතින් සලකනත් එක්ක මේ අර සම්මා දිට්ඨිය වගේ අර ධර්මයේ තියෙන ගැඹිරත්වය කියන එක අර ජලකනත් එක්ක පෙන්නනවා ආ ඒක එකක් හ්ම් සැකපහර ජලකන්ද කියන එකත් හොඳයි තමයි මම ගාව කියනවා කියලා හ්ම් ඒක වෙනම පරියායක්. ඒ උපමාවක් දෙන්න. ඊළඟ තියෙන්නේ